ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්ත කුසල් අරමුණක් මුදුන්පත් වෙනවා. ශාසනය පිහිට කරගෙන වටිනාම ආමිෂ ප්‍රතිපatti සමත විපස්සනාදී උතුම් ගුණ සාරාණීය ධර්ම තමන්ගේ సంతානය තුළද එක්කාසු කරගන්න ලැබෙන අවස්ථාවක් බවට පත්වෙන අතරම ශ්‍රද්ධාව මුදුන්පත් කරගෙන ලෞකික ජීවිතයේ සාර්ථකවත් අන්දමින් සිදු කරගන්නත් මේ උතුම් ධර්මය අපට පිහිට වෙනවා උපකාර වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා ඒ නිසා දැන් මේ වෙලාවේ අපි මාත්‍රිකා කරගත්ත අරහන් ගුණයට අනුව සිහිපත් කරලා බලමු භාග්‍යවතුන් වහන්සේට අරහන් ගුණයෙන් ආමන්ත්‍රණය කරන්නේ කුමන අදහසක් මුදුන්පත් කරගෙනද කියන එක. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ නමක් ආයු කල්පයේ තෙක් දේශනා කළත් ආයු කල්පයේ ගෙවි යනවා සරුවත්යන් වහන්සේගේ අනන්ත ගුණය ඉතිරි පවතිනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. අපේ බුද්ධ ශාසනයෙහි දෙවෙනි බුදු කෙනෙක් හා සමානව වැඩ සිටිය ධම්සෙනෙවි ශරිවුත් මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ බුදු ගුණ සිහියට නගාගෙන ආවර්ජනා කළා. ඒ ආවර්ජනා කරන වෙලාවේ තමන් වහන්සේටම දැනුණා තමන් වහන්සේගේ ගුණයක් කොපමණද කියලා තේරුම් ගන්න පුළුවන් වාසනා ගුණයක් ඉස්මතු වුණා. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ ගුණය පිළිබඳවත් නුවණින් සිහි කරනකොට සිහි කරලා නිමාවක් දකින්න බැරි තරමට සරුවත්යන් වහන්සේගේ ගුණය මෙපමණයි කියලා සීමාවක් නැති තරමට ගුණස්කන්ධයක් තියෙන බව සාරිපුත්ත මහරහතන් වහන්සේට නුවණින් දැනගන්න ලැබුණා. අන්න ඒ වාගේ උතුම් ඥානවන්ත සත්පුරුෂ ගුණේටි සත්පුරුෂ උත්තමයන් වහන්සේලාගේ సంతානය තුලත් එවැනි බුදු ගුණ සිහි වෙනකොට ඒ ගුණ ගුණයන්ගේ ප්‍රමාණය සීමා කරන්න බැරි තරම් ගුණයක් තියෙනවා නම් අපේ సంతාන තුල පවතින්නේ අපේ ශ්‍රද්ධාවේ හැටියටයි ශ්‍රද්ධාව යම් කිසි කෙනෙක්ගේ సంతානය තුල පවතිනවා නම් අන්නේ පවතින තාක් සරුවත්යන් වහන්සේ කෙරෙහි ඥාන සංප්‍රයුක්ත ගෞරවයෙන් ඒ පිළිගැනීමකින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරගන්නට යෙදෙනවා. ඒ නිසා සරුවඥන් වහන්සේගේ උතුම් ගුණය අපේ සිතේ දරාගෙන දරාගත් ධර්මයට අනුව භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරගෙන ලෞකික ලෝකෝත්තර උභයාර්ථයෙන්ම මුදුන්පත් කළ දෙන වටිනා ගුණාංග රාශියක් ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනා වශයෙන් ලෞකික ලෝකෝත්තර උද්‍යාර්ථයේ මුදුන්පත් වෙන ආකාරයෙන් සිදු කරගන්නට අපිට මේ උතුම් ධර්මය පිහිට වේවා උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිටේ දරා ගනිමු. දරාගෙන භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රතිසම්පදා මග්ගයේහි සඳහන් කරන පරිදි මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණස්කන්ධය පිළිබඳව අපට දැනගන්න ලැබෙන්නේ පටිසම්භිදා මග්ගපාළියේ නිर्देश පාළියේහි විසුද්ධි මාර්ගයේහි වැනි උතුම් ධර්මයන් මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ ශක්තිය සඳහන් වෙන උතුම් ගාන්තමාලාවන් හැටියට සඳහන් කරනවා. ඒ නිසා අපි දැන් බලමු එවැනි ගුණයක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ තියෙන්නේ කොහොමද කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන්ම අපි අරහන් ගුණය ගත්තාම සවාසනා සකල ක්ලේශයන් සෝදාහැර තමන් වහන්සේගේ సంతානෙහි ඒ උතුම් අරහන් ගුණය පිහිටපු බව ධර්මයේ සඳහන් වෙනවා. රාග ආදී කෙලෙස් සතුණන් නැසූ හේයින් සර්වඥන් වහන්සේ අරිහත් ගුණයෙන් සමන්නාගත වෙනවා කියලා සඳහන් කරනවා. සංසාර චක්‍රය අරසිඳලූ හේයින් සරුවත්යන් වහන්සේ අරිහත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඒ වගේම ආමිෂ ප්‍රතිපatti පූජාවන්ට සුදුසු වූ හේයින් අරියත් ගුණෙන් සමන්නාගතයි කියලා සඳහන් කරනවා. ඒ වගේම රාසින්වත් පවක් සරුවත්යන් වහන්සේගේ సంతානෙහි පහළ නොවන බැවින් අරිහත් නම් වෙනවා කියන එක සඳහන් කරනවා ගුණාංග පහක් වශයෙන්. අපි මේ ගුණාංග පහ විස්තර වශයෙන් සඳහන් කරනකොට අරහං ගුණයේ තියෙනවා ආරක ආරක කියලා සඳහන් කරන්නේ කෙලෙස් 10කින් භාග්‍යවතුන් වහන්සේ දුරස්ත වුණා කියන අර්ථය. ඒ කියන්නේ දසවිධ උපක්ලේශ ධර්ම 10ක් තියෙනවා. මෙන්න මේ 10න් භාග්‍යවතුන් වහන්සේ දුරස්ත වුණා කියන අර්ථයයි ආරක කියලා සඳහන් කරන්නේ. අරිණං 7 අරිණං හත කියලා සඳහන් කරන්නේ කෙලෙස් හතරක් නැසූ හේන් අරිහත් නම් වෙනවා කියන එකයි. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගාංග හතරෙන් භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ධර්මයන් සතරක් නැසූ හේන් අරිහත් නම් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට අනානං හත අරාණං හත කියලා මෙතන සඳහන් කරන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12 නැවත භවයක උප්පත්තිය නොලබන ආකාරයෙන් සරුවත්යන් වහන්සේ නැසු හේයින් අරියත් නම් වෙනවා කියන සඳහන් කරනවා. අරහා කියලා කියන්නේ සියලු දේට භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි කියන අර්ථය. නරහා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ సంతානියෙහි රහසින්වත් පෞසිතවිල්ලක් පහළ වෙන්නේ නැහැ කියන අර්ථය. එතකොට අපි නුවණින් සලකලා බලුවොත් මෙතන ආරක කියලා සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් 10කින් දුරස්ත වුණා කියලා සඳහන් කරනවා. මොනවද කෙලෙස් 10? ලෝභය, දේශය, මෝහය, මානය, ditthිය, තීන මිද්ද, උද්ධච්ච, විචිකිච්ඡා, ආයිනික අනොත්ප්ප කියන මෙන්න මේ අකුසල චේතනා 10. මෙන්න මේ 10න් භාග්‍යවතුන් වහන්සේ දුරස්ත වුණා. දුරස්ත වුණා කියලා කියන්නේ තමන් වහන්සේගේ సంతානෙහි මේ කෙලෙස් 10 පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කෙලෙස් 10 ආරමුණු කරගත්ත ත්‍යාගික ධර්ම 10ක් තියෙනවා. මෙන්න මේ 10 භාග්‍යවතුන් වහන්සේගේ సంతානෙ පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැත්තේ මොකද? සවාසනා සකල ක්ලේශයන් සෝදාහැඩ අරියත්වයටපත් වන නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ సంతානෙහි දැන් ලෝභය කියන්නේ අරමුණු වල ඇලෙන ගතිය. අරමුණු වල ඇලෙන ගතියක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානේ නැහැ. సంతානේ නැති වෙන්නේ ලෝභ চৈতසිකේ නැති නිසා පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැති නිසා භාග්‍යවතුන් වහන්සේට අසකන නාසයේ දිව ශරීරය සිත කියන මේ ඉන්දිය ධර්මයන්ගෙන් ගන්න සෑම අරමුණකදීම භාග්‍යවතුන් වහන්සේගේ సంతානෙහි ලෝභ සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ ලෝභ සිත පහළ වෙන්නේ නැත්තේ ලෝභ চৈতසිකය පහළ වෙන්නේ නැති නිසා. ඒ ඒ ලෝභ চৈতසිකය භාග්‍යවතුන් වහන්සේ සංසාරයේ එනකොට සමාසනා සකල ක්ලේශයන් සෝදා හැරපු නිසා තමන් වහන්සේගේ సంతානයේ ඒ වාගේ දෙයක් කවදාවත් ලෝභ හිතකින් පහළ වෙන්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශය. දේශය කියන්නේ අරමුණු වල ගැටෙන එක. ගැටෙන ස්වභාවයක් සරුවර්ධයන් වහන්සේගේ సంతානේ නැහැ. කොච්චරම් ක්ලේශ ධර්මයන් තමන් වහන්සේ සියලු දේ සංසිඳවපු නිසා භාග්‍යවතුන් වහන්සේගේ సంతානේ කවදාවත් ගැටෙන අරමුණක් ආවේ නැහැ. දැන් දෙවිදත්ත කොච්චර විරුද්ධකම් කළාද? එතකොට නාලාගිරිය යතායුවා දුනු වායන් යෙදුවා ඒ වගේම චින්තමානිකාව ඒ වගේ සෑම කෙනෙක්ම තීර්ථකයන් පවා භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. ඒ චෝදනා කරපු අවස්ථාවලදීවත් තමන් වහන්සේගේ సంతානේ වෛරයක්, ක්‍රෝධයක්, දේශයක් පහළ වුණේ නැහැ. පහළ වෙන්නේ නැත්තේ මොකද? අර දේශ චෛතසිකය භාග්‍යතුන් වහන්සේගේ సంతානේ පහළ වෙන්නේ නැති නිසා. ඒ නිසායි අරියත් ගුණේ සමන්නාගතයි කියලා කියන්නේ. ඊළඟට ලෝභය, දේශය, මෝහය. මෝහය කියන්නේ මුලා වෙන ගතිය. භාගතුන් වහන්සේ කවදාවත් අසත්‍ය දෙයක් සත්‍ය හැටියට ගත්තේ නැහැ. ගත්තේ නැත්තේ මෝහ ඇතිසිකේ භාගතුන් වහන්සේගේ సంతානේ නැහැ. අමෝහයයි තියෙන්නේ. ප්‍රඥාවෙන් අගතැන්පත්. සෑම දෙයක්ම යථාර්ථය අවබෝධ වෙන හැටියට භාග්‍යවතුන් වහන්සේ සෑම අරමුණක්ම ලබාගත් නිසා භාග්‍යවතුන් වහන්සේට අරිහත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඊළඟට මාන්නය. මාන්නය කියන්නේ සමාජයේ තියෙන ලකූම ක්ලේශ ධර්මයක් තමයි එක එකනා මයින් ස්වභාවය. මාන්නය කියන්නේ එක එකනා මනින ස්වභාවය. ඒ මනින ස්වභාවයක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ තිබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබුවෙන් පස්සේ සියලු දෙනාට එක හා සමාන පැවැත්මකින් කටයුතු කළා. කටයුතු කළේ ඒ සාමන් වහන්සේගේ මාන චෛතසිකයේ තිබෙන්නේ නිහතමානීත්වය තමයි භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ තිබුණේ. ඒ නිසා අරියත් ගුණයෙන් සමන්නාගත වෙනවා කියන එක සඳහන් කරනවා. ඊළඟට ditthිය. ditthියත් ඒ වගේ ditthිය කියලා කියන්නේ තර වැරදි ආකාරයෙන් ගන්න අරමුණු කවදාවත් භාග්‍යවතුන් වහන්සේ සත්‍ය ආකාරයට අවබෝධ කරගත්තේ නැහැ. සෑම දෙයක්ම යථාර්ථය අවබෝධ වෙන හැටියට අවබෝධ කරගත්තා සත්‍ය ධර්මයේ සත්‍යයක් හැටියට ගත්තා අසත්‍ය ධර්මයේ අසත්‍යයක් හැටියට ගත්තා. අරගෙන සියලු දේ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා කියන එක සඳහන් කරමින් භාග්‍යවතුන් වහන්සේ ඒ දිට්ඨි වශයෙන් තියෙන එදා දඹදෙව් තලයේ තිබ්බ 62ක් මිත්‍යා දෘෂ්ටි ඔක්කොම මේ මේ විශ්ත්‍යා දෘෂ්ටියෙන් යටපත් කරලා සම්මා දිට්ඨිය පෙරදැඩි කරගෙන සම්මා දිට්ඨියෙන් යුක්තව කටයුතු කරගන්න භාග්‍යවතුන් වහන්සේට පුළුවන් උනේ සියලුම මිත්‍යා දිෂ්ටි ධර්මයන් Taman වහන්සේගේ సంతානයේ පහළ වුණේ නැති නිසා. ඊළඟට තීනේ කියලා කියන්නේ සිතේ මැලිකම. භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ කවදාවත් මැලිකමක් නැහැ. දැන් අපේ సంతානවල නොයේක් දේවල් කරන්න යනකොට හිත මැලි වෙනවා, නිදිමත එනවා, කම්මැලි වෙනවා, ඒ වගේ දේවල් එනවා. භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ කවදාවත් මෙලිකමක් නැහැ. බුද්ධ කෘත්‍යයේ දා පටන් මේ බුදුවත්්‍ය දා පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයට දක්වාම තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයේ නිසියාකාරව ආය සංස්කාරයේ අත්තරින කම්ම එක හා සමානවම පැවතුණා. පැවතුනේ පුරේ බත්ත කිච්ච, පත්තාබද්ද කිච්ච වශයෙන් උදේ කාලයේ සිදුවෙන බුද්ධ කෘත්‍ය නිසියාරියට සම්පූර්ණ කරනවා හැමදාම. දවල් 12න් පස්සේ 6 වෙනකන් සිදු කරන බුද්ධ කෘත්‍ය විෂයාකාරව සම්පූර්ණ කරනවා. ඒ සම්පූර්ණ කරන වෙලාවේ කිසිම මැලිකමක් භාග්‍යතුන් වහන්සේගේ సంతාණයට එන්නේ නැහැ. ඒ වගේම පුරේ මේ පුරේ බත්ති කිච්ච, පච්චා බත්ති කිච්ච, පුරයාම කිච්ච, මධ්‍යමයාම කිච්ච, පච්චමයාම කිච්ච කියලා රාත්‍රිය කොටස් තුනකට බෙදුවා. බෙදලා තමන් වහන්සේ කාලය ගත කරන්නේ ඇන්දෑවේ 6 ඉඳන් රාත්‍රී 10 දක්වා භික්ෂුන් වහන්සේලා උදෙසා සියලු ප්‍රශ්න විසඳමින් කර්මහත්තාන දෙමින් සියලුම මැඩකමක් නැතුව තමන් වහන්සේ කටයුතු කළා. ඒ වගේම මේ රාත්‍රී 10 ඉඳන් දෙක වෙනකන් දෙවියන් බ්‍රහ්මයන් එක්ක සියලු ධර්ම සාකච්ඡා පැවැත්තුවා. කිසිම මැඩකමක් නැහැ. ඒ වගේම දෙකේ සිටන් දේ 6 දක්වා තිරන කාලය පච්චම යාම පච්චම යාම කිච්චේ කොටස් තුනකට බෙදුවා. බෙදලා දෙකේ ඉඳන් 3යි 20 දක්වා තමන් වහන්සේ සක්මන් කරනවා. කිසියම් වැලිකමක් නැහැ. ඒ වගේම 3යි 20 ඉඳන් 4යි 40 දක්වා තමන් වහන්සේ සිංහසෙයියාවෙන් සැතපී වදාරනවා. ඒ කාලයේ විතරයි භාග්‍යවතුන් වහන්සේට නිදහසක් ලැබුණේ. ඒ වගේම 3යි 3යි 40 ඉඳන් උද්දී හාන් පාන්දර 6 වෙනකන් නිරෝධ සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලන මෙන්න මේ වාගේ දවසේ පූර්වක්‍ෘත්‍ය නිසියාකාරව කිසිම මැලිකමක් නැතුව සරුවත්යන් වහන්සේ ඒ කටයුතු සම්පූර්ණ කළේ අර තීන මිද්ද චෛතසිකයේ තමන් වහන්සේගේ సంతානෙ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැති නිසා කිසිම මැලිකමක් නැතුව කායික හා මානසික ශක්තිය උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළේ අරිහත් ගුණයේ සමන්නාගත නිසායි. ඊළඟට උද්දච්ච චෛතසිකය භාග්‍යවතුන් වහන්සේගේ సంతානෙ පහළ වෙන්නේ නැහැ. තමන් වහන්සේගේ సంతානෙහි ගන්න සෑම අරුණක්ම ඒකී භාවයකින් එම අරමුණ පමණයි සරුවත්යන් වහන්සේගේ సంతානයේ පවතින්නේ. ඒ වෙලාවට ගන්න අරමුණ පමණයි සිත විසිරෙන්නේ නැහැ. විසිරෙන්නේ නැතුව නිසියාකාරව පවත්වා ගන්න තමන් වහන්සේට පුළුවන් උනේ උද්දච්ච ත්‍යාසිකය තමන් වහන්සේගේ సంతානයේ නොතබු නිසායි. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ సంతානය තුළ අයදික අනොත්ත්ප්ප කියන ත්‍රිස්ක ධර්ම දෙකක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ පහළුනේ නැහැ. මෙන්න මේ වාගේ දසවිධ උපක්ලේශ ධර්මයන් සර්වඥයන් වහන්සේගේ సంతානයේ පහළ වෙන්නේ නැති නිසායි සර්වඥයන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් සෝදා හැර අරිහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ. එතකොට මේක 1500ක් කෙලස් බවට පත් වෙන්නේ මේ ටිකමයි. 1500ක් කෙලෙස් ධර්මයන් යටපත් බවට පත් කරපු ආකාරයෙන් ඔය <clears throat> ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම චෛතසික ධර්ම 52 සිතයි. ඒ වගේම නිෂ්පන්න රූප 18යි. ඒ වගේම <clears throat> උපචය සංතති දරතා අනිත්‍යතා කියන චෛතසික මේ රූප ධර්ම හතර තුනක් වශයෙන් අරගෙන එතන 75ක් තියෙනවා. ඒ 75 ආධ්‍යාත්මික 75යි බාහිර 75යි. එතකොට 150යි 150 10න් වැඩිච්චාම 1500යි. මෙන්න මේ විදිහේ ණය ක්‍රම කිහිපයකට ඔය 1500ක් ක්ලේශ ධර්මයන් අපේ సంతාන තුල තියෙනවා. නමුත් සරුවත්යන් වහන්සේ මේ 1500ම සසර වාසනා ධර්මයන් නැති ආකාරයෙන් සරුවත්යන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් 10 සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඒකටයි වාසනා සහිත සකල ක්ලේශයන් <clears throat> සෝදා හැරපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අරීණං හත <clears throat> අරීණං හත කියලා කියන්නේ කෙලෙස් සතුණන් නැසූ නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ධර්මයන් නැසුවේ හතර ආකාරයකට. සෑම කෙනෙක්ම හතර ආකාරයකට කෙලෙස් සංසිඳවනවා. සෝවාන් මාර්ගඥානෙන් ඒ වගේම සකෘදාගාමි මාර්ගඥානෙන් අනාගාමි මාර්ගඥානෙන් සහ අරියත් මාර්ගඥානෙන් මෙන්න මේ මාර්ගඥාන වලින් කෙලෙස් ධර්මයන් යටපත් භාවයට සරුවත්යන් වහන්සේපත් කළා. ඒකට සෝවාන් මාර්ගඥානය ලබනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලම්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් තුන නැවත ආයේ බබේක නූපදන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ යටපත් භාවයට පත් කළා. ඒ සිවුනග නැණින් නැසූ කෙලසුන් නැවත නූපදන ආකාරයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ කාලය ගත කළේ. ඉතින් අන්න ඒ වාගේ සෝවාන් මාර්ගඥානයෙන් නැසූ කෙලසුන් ආයේ නැවත නූපදන ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළා. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානය ලැබනකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම යන් සම්පූර්ණයෙන් ප්‍රහීනත්වයට පත් කරනවා. ඊළඟට සකලදාගාමි මාර්ගඥානය ලැබනකොට ඒ කාමරාග පටික කියන මේ සංයෝජන ධර්ම දෙක නැවත මනුලව එකවරක් උපදින ආකාරයට සංසිදෙව්වා. සංසිඳවන සංසිඳවනවා මේ සකදාගාමි මාර්ගඥානෙ ලැබනකොට අනාගාමීත්වය ලබනකොට කාමරාග පටික කියන මේ සංයෝජන දෙක නැවත කාම ලෝකයට නොවන ආකාරයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත් කරනවා. ඊළඟට අරියත් මාර්ගඥානය ලබනකොට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන ධර්ම පහ, උද්දම් භාගීය සංයෝජන ධර්ම පහ සම්පූර්ණයෙන්ම සංසිඳවලා අරියත්වයට පත් වෙනවා. අන්නේ අරියත්වයටපත් වෙනකොට තමයි පරම පූජනීයත්වයටපත් වෙන්නේ. ඕනම දෙයක් දෙයක් ඕනම කෙනෙකුට පූජා කරගන්න සුදුසු ආකාරයෙන් පුණ්‍ය ගුණයක් භාග්‍යතුන් වහන්සේගේ సంతානයේ පහළ වෙනවා අග්‍ර දක්ෂිනේය ගුණය. අග්‍ර දක්ෂිනේය ගුණය පහළ වෙන්නේ අර අරිහත් මාර්ගඥාණයෙන් ලෞතර බුද්ධත්වයේ ලබනකොට අග්‍ර දක්ෂිනේය ගුණයෙන් සියලු සියලු දේ ලබන්නේ සුදුසු ගුණයක පිහිටනවා. අන්නේ පිහිටන්නේ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් සතුණන් නැසූ හේයින් අරියත් බවට පත් වෙනවා කියන එක සඳහන් කරනවා. එතකොට එවැනි ගුණයක් භාග්‍යවතුන් වහන්සේගේ තියෙන නිසායි අපි අරියත් ගුණයෙන් භාග්‍යවතුන් වහන්සේට নমස්කාර කරමින් උතුම් ගුණයක් ඇටියට මේ භාවිනා වශයෙන් පවත්වන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ సంతානයෙහි අරාණං හත. අරාණං හත කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12 නැවත භවයක නූපදනාකාරයකින් සරුවත්යන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත් කළා. ඒ ප්‍රහීනත්වයට පත් කරනකොට මෙතන මුලින්ම ගන්නේ අපි අවිද්‍යාව. අවිද්‍යාව වශයෙන් ගන්නේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් වශයෙන් මේ තියෙන නොවන එක සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් අරගෙන මෞකසික ඉපදෙනවා කියන සංඥාවක් අපි ගන්නවා. ඒ සංඥාවක් ගන්නකොට එතන අවිද්‍යාව මුල් කරගෙන තමයි පටිසන්ධියේදී පළමුවෙන්ම මම ඉපදෙනවා කියලා ගන්න. ඒ මම ඉපදෙනවා කියන සංඥාවට අවිද්‍යාව, තණ්හාව, උපාදාන, සංස්කාර, කර්ම කියන මෙන්න මේ හේතු ධර්ම පහ තමයි ගිය භවයෙන් මේ භවයට එන්නේ. අන්නේ එන වෙලාවේ මම මව් කුසක ඉපදෙන්න ඕනේ කියන අදහසින් අරමුණ ගන්නවා. මම කියලා කෙනෙක් නෑ. පරමාර්ථ වශයෙන් බලනකොට ස්කන්ධ ආයතන ධාතු වශයෙන් පවතින්නේ. නමුත් සම්මත සත්‍යයෙන් මම ඉපදෙනවා කියලා මව් කුසේ අරමුණ ගන්නවා. අන්නේ අරමුණ ගැනීම තමයි මෙතන අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන ඒ අවිද්‍යාව මුල් කරගෙන ඊළඟට ඒ භවයේ උපදින්න සුදුසු සංස්කාර ධර්ම ටික දෙන්න එකතු වෙනවා. ඒ සංස්කාර අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා. සංස්කාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනින්ජාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර කියනකොට අකුසල චේතනා 12. ඒ 12න් නැවත භවයක උප්පත්තිය ලබන ස්වභාවය. ඊළඟට පුඤ්ඤාභි සංස්කාර කියනකොට කාමාවචර කුසල් සිත් 8, රූපාවචර කුසල් සිත් 5, අරූපා රූපාවචර කුසල් සිත් 5. ඒක තමයි පුඤ්ඤාභි සංස්කාර වශයෙන් ගන්නෙ. ආනන්දාභි සංස්කාර වශයෙන් ගන්නෙ මේ අරූපාවචර කුසල්සේ හතර. අන්නේ හතර චේතනා 29. මෙන්න මේ 29 අනුව දුගතියට යන අය උපදිනවා සතර අපාය උපදින අය අකුසල චේතනා 12න් 11ක් තමයි මුල් වෙන්නේ. උද්දච්ච තයිසිකයට උප්පත්ති ලබන්න බැරි නිසා. අනෙක් ඒවෙන් සුගති ලෝකේ උප්පත්ති ලැබෙනවා. කාමාවචර කුසල් සිත් අට උපදවා ගත් අය මනුලව දෙව්ලව උපදිනවා. රූපාවචර කුසල් සිත් උපදවා ගත් අය භක්ම ලෝක වල උපදිනවා. අරූපාවචර කුසල් උපදවා ගත් අය අරූපක ලෝක භවතලේ උපදිනවා. ඒ උපදී උපදින්න අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර ධර්මයන් මුල් කරගෙන තමයි උපදින්නේ. අන්නේ උපදින වෙලාවේ සංස්කාර ධර්මයන්ගේ හේතුවෙන් විඥාණය පටිසන්ධි විඥාණය හටගන්නවා. ඒ පටිසන්ධි විඥාණය නැවත භවයක නූපදන ආකාරයෙන් සරුවත්යන් වහන්සේ අර සංස්කාර ධර්ම සම්පූර්ණම සංසිඳෙවුවා. එතකොට මේ සංසිඳවපු නිසා පටිසන්ධි විඥාණයට උප්පත්තිය ලබන්න ශක්තිය නැති කළා. පරිසන්දි විඥාණයට උප්පත්තිය ලබා දෙන විපාකසි 32ක් තියෙනවා. මෙන්න මේ 32 භවයක නූපදන ආකාරයෙන් යටපත් කළා. ඒ කියන්නේ අ හේතුක අකුසල චේතනා 7යි කුසල චේතනා 8යි. කාමාවචර කුසල චේතනා 8යි රූපාවචර කුසල චේතනා 5යි අරූපාවචර කුසල චේතනා 4යි. එතකොට විපාක චිත් 32ක් තියෙනවා. මෙන්න මේ 32 පරිසන්ද විපාක වශයෙන් නැවත භවයක නූපදින ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ නැති කළා. ඒ නැති කරපු නිසා සංස්කාර ධර්මයන් නිසා විඥානය හටගන්නේ නැහැ. විඥානයක් නැත්තම් නාම රූපත් නැහැ. ඒකෝල නාම රූප වශයෙන් සලකනකොට එතන ධෛර්යිෂ්ක ධර්ම 52යි රූප 28යි. එතකොට අභිධර්ම කෙරේ ක්‍රමයට නම් සිත් 89ම එකතු වෙනවා. එතකොට නාම රූප වශයෙන් ඒ නාම රූප වශයෙන් එහෙම ප්‍රතිසන්දිය ගන්නේ ඒවා උපකාර කරගෙන අර විඥාන විපාකසි තියෙන නිසා. විඥාන විපාකසි නැසූ නිසා නාම රූප වශයෙන් නැවත භවයක ප්‍රතිසන්දියක් ගන්නෙ නැහැ. එතකොට ප්‍රතිසන්දි විපාකයේ සංසිඳෙවනම් ඊළඟට ප්‍රතිසන්දි විපාකයේ සංසිඳවප නිසා සලායතන හේතුවෙන් මේ නාම රූප හේතුවෙන් හටගන්න සලායතනයක් නැවත හටගන්නේ නැහැ. සලායතන කියන්නේ ආයතන ධර්ම. එතකොට මේ ආයතනයන්ගෙන් කරන්නේ මොකද්ද? ආයතනයක යම්කිසි දෙයක් නිෂ්පාදනය කරනවා. එතකොට අපේ මේ ආයතන හයෙන් කරන්නේ සංසාරයේ මැදී පවතින කුසල අකුසල දෙක සකස් කරලා දෙනවා. අන්නේ කුසල අකුසල දෙක සකස් කිරීම සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේ සංසිදෙවුවා. ඒ සංසිඳවපු නිසා අරිහත් ගුණයෙන් සමන්නාගත වෙනවා. අවිද්‍යාව දුරු කරපු නිසා අරිහත්යෙන් අරිහත්ත්වයටපත් වුණා කියලා කියනවා නැත්නම් අරහං ගුණයෙන් යුක්තයි කියනවා. සංස්කාර ධර්මයන් සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියනවා. වින්න පටිසන්ධි විඥාණය නැවත භවයක නූපදන නිසා යටපත් කරපු නිසා අරහන් ගුණයෙන් සමන්නාගතයි කියනවා. ඊළඟට නාම රූප ධර්මයන් නැවත භවයක නූපදන ආකාරයෙන් සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියනවා. ඊළඟට සලායතන ධර්මයන් නැවත භවයක නූපදන ආකාරයෙන් සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියනවා. එතකොට ඒ සලායතන පස්සයන් පස්සෝ ස්පර්ශය. එතකොට ඒ සලායතන වශයෙන් අරමුණු ගන්න ස්පර්ශ වෙන්න ඕන. ස්පර්ශයක් නැත්නම් අරමුණු ගන්න බෑ. අර නැවත භවයක උප්පත්තිය ලබන ආකාරයකින් අරමුණ ස්පර්ශය නොකරන බැවින් හරියටනම් වෙනවා. ඊළඟට ස්පර්ශයක් නැති නිසා වේදනාවක් උපදින්නේ නැහැ. ස්පර්ශයක් අනුව තමයි වේදනාවක් උපදින්නේ. එතකොට වේදනාවත් සම්පූර්ණයෙන් සංසිඳෙවුවා. ඒ සංසිඳවපු නිසා අරියත් ගුණේ සමන්නාගතයි කියලා කියනවා. එතකොට මේ වේදනාවත් සංසිඳවපු නිසා වේදනාව නිසා උපදින තණ්හාව ඒ තණ්හාවත් නැවත භවයක නූපදන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ සංසිඳෙව්වා. සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි. ඒතකොට තණ්හාව කියනකොට 108 වැඩ ඇරුම් තණ්හාව. එතකොට කාම වශයෙන් ගත්තාම 6යි. කාම භවයේ වශයෙන් ඊළඟට රූප වායයේ වශයෙන් 6යි විභව වශයෙන් 6යි එතකොට 18යි ඒ 18 අධ්‍යාත්මික 18යි බාහිර 18යි 36යි මේ 36 අතීත අනාගත වර්තමාන වශයෙන් අතීතයේ 36යි අනාගතයේ 36යි වර්තමානයේ 36යි එතකොට 108යි අන්නේ 108 වැඩ ඇරුම් තෘෂ්ණාව නැවත භවයක නූපදන ආකාරයෙන් සංසිඳෙව්වා. සංසිඳවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියනත් නම් අරහං ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. එතකොට ඒ තණ්හාව සම්පූර්ණයෙන් සංසිඳවපු නිසා ඒ තණ්හාව නිසා උපදින උපාදානය. තණ්හාව නිසායි උපාදානය ඇති වෙන්නේ. භවයක යම්කිසි අරමුණක් ගන්න. එතකොට ඒක කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන හතරක් තියෙනවා. මෙන්න මේ හතරත් සම්පූර්ණයෙන් නැවත භවයක පරිසන්දියක් උපාදාන වශයෙන් ගන්න නැති ආකාරයකට භාග්‍යතුන් වහන්සේ කෙලෙස් සංසිදෙව්වා. සංසාරේ මේ අර කෙලෙස් සංසිදෙව්වා. සංසිදවපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියන කී. එතකොට උපාදාන වශයෙන් ගත්ත අරමුණක් ආයේ නැවත භවයක ගන්නේ නැත්නම් එතකොට ඒ ගුණය භාග්‍යතුන් වහන්සේගේ సంతානයේ පහළ වෙච්ච නිසා අරියත් ගුණයෙන් සමන්නාගත. ඊළඟට උපාදාන වශයෙන් අරමුණක් ගන්නෙ නැති නිසා යම් භවයක උප්පත්ති ලබන්නේ නැහැ. එතකොට උප්පත්ති ලබන මේ භවය, කර්ම භවය, උප්පත්ති භවය කියලා දෙකක් තියෙනවා. කර්මයෙන් හට ගන්න උප්පත්තිය හා භවයේ ඉපදෙන තැන. දැන් කර්මයෙන් හට ගන්න උප්පත්තිය වශයෙන් ගන්නේ ගන්නකොට කුසල් අරමුණු අකුසල් අරමුණු වශයෙන් ගන්නකොට ඒ යම්කිසි අවස්ථාවක දුගතිය අපි උපදිනවා. දුගතිය උපදිනකොට අර අකුසල චේතනා 12යිනේ. 12න් 11කින් තමයි පරිසන්දිය ගන්න. ඒ පරිසන්දියෙන් අකුසල විපාක 11න් ඉපදෙන ස්වභාවය සම්පූර්ණයෙන් නැති කළා. જાතියක් වශයෙන් මේ එතකොට සතර අපායේ උපදින සත්‍ය සම්පූර්ණයෙන්ම රහිනත්වයට පත් කළා. ඊළඟට රූපාවචර මේ කාමාවචර කුසංසිත 8. ඒ 8න් කාමාවචර ලෝකේ උපදින සත්‍ය සම්පූර්ණයෙන් රහිනත්වයට පත් කළා. ඊළඟට රූපාවචර කුසංසිත 5 රූප ලෝකේ උපදින ශක්තිය නැති කළා. අරූපාවචර කුසල්හිත් 4. එතකොට මෙන්න මේ වාගේ ඒ අකුසල අකුසල කර්ම ශක්තියෙන් උපදින ඒ අරමුණ වෙන ස්ථාන වශයෙන් ඉපදෙන තැන් භාග්‍යවතුන් වහන්සේ ආය සංසාරයේ නැවත තැනක නූපදන ආකාරයෙන් සම්පූර්ණයෙන් සංසිඳවපු නිසා කර්ම භවයෙන් නිදහස් වුණා. ඊළඟට උප්පත්ති භවය. උප්පත්ති භවය කියන්නේ නව මහා භවයක් තියෙනවනේ. නව මහා භවයෙන් නිදහස් වුණා. කාම භවයේ කාම ලෝකයේ ඉපදීම. ඊළඟට රූප භවය. රූප ලෝකේ. අරූප භවයේ. රූප රූප අරූප මේ රූප වශයෙන් කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. ඊළඟට සංඥා අසංඥා. සංඥා ලෝකයේ අසංඥා ලෝකයේ. ඊළඟට නේව සංඥා සංඥා ලෝකයේ. ඊළඟට ඒක ඕකාර ලෝකය, චතු ඕකාර ලෝකය, පංච ඕකාර ලෝකය කියලා උත්පත්ති ලැබෙන තැන් තියෙනවා. ඒක ඕකාර ලෝකය කියන්නේ අසංඥාපත්ති. රූපේ අවතරක් පවතින බඹතලේ. එතකොට සංඥා ලෝකයේ වශයෙන් සඳහන් කරන මේ ඒකෝකාර ලෝකය. චතුෝකාර ලෝකය කියලා කියන්නේ නාම ධර්ම හතරක් පවතින තැන. එතකොට රූප ලෝකය. එතකොට පංචෝලෝකා පංචෝකාර ලෝකය කියන්නේ මේ දෙකම තියෙන තැන. එතකොට අන්න ඒ වගේ පංචෝ දැන් අපි ඉපදලා ඉන්නේ පංචෝකාර ලෝකයක. අන්න ඒ වගේ ඒකෝකාර චතුෝකාර පංචෝකාර කියන නැවත භවවල ඉපත්ති ලැබෙන ස්ථාන. අන්නේ ස්ථානවල උප්පත්ති ලැබෙන ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රහීනත්වයට පත් කළා. ඒ ප්‍රහීනත්වයට පත් කරපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියන. එතකොට ආයේ ජාති ජරා මරණ වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඒ වාගේ උප්පත්ති ලැබෙන ස්ථාන වශයෙන් අණ්ඩජ, දලාබුජ, සංසේදජ, ඕපපාතික. වශයෙන් මේ හතර ආකාරයකින් නැවත භවයක යම් තැනක උප්පත්ති ලැබෙන සත්‍යයක් තියෙනවා නම් අන්නේ සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත් කළා. ඒ ප්‍රහීනත්වයට පත් කරපු නිසායි අරියත් ගුණයෙන් සමන්නාගතයි කියන්නේ. එතකොට මේ වාගේ උතුම් ගුණ සිහි වෙනකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ නිසායි අරියත්වයට පත් උනේ කියලා සඳහන් කරනවා. ඊළඟට අරහ. අරහ කියන්නේ සුදුසුයි කියන අර්ථයෙන්. දැන් භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝක ධාතුවේ සෑම දෙයක්ම ලබන්න සුදුසුයි. කියන්නේ සුදුසු කියන අර්ථය. ඒ සුදුසු කියන අර්ථයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට යම් කෙනෙක් යම් අවස්ථාවකදී යම් දෙයක් පූජා කරා නම් ඒ පූජාවේ ආනිසංස ඵලය ඒ ආකාරයෙන්ම ආනිසංස ඵලය ලැබෙනවා. එතරකට භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. ඒ කියන්නේ අරහං කියන වචනේ තේරුම සුදුසුයි කියන අර්ථය. අන්නේ අර්ථයේ අද සමාජය අරන් ඉන්නවා සමහර වෙලාවට අනිත් පැත්තට. ඒ අයට කවදාවත් අරහන් ගුණයෙන් පිහිටක් ලබන්න බෑ. ඒ අරහන් ගුණේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන අර්ථයෙන් තියෙන්නේ. එයා මට අරහන් කියනවා. අරහන් කියන්නේ මොකද? එපා කියන අර්ථයෙන්. එතකොට මේ මෙතන අරහන් අර්ථය ගත්තාම ඊටාම සුදුසුයි. තුන් ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච උත්තරයන් වහන්සේගේ ගුණයෙන් සුදුසුයි කියන අර්ථය. එතකොට සමාධියේ අර්ථය ගත්තහම සම්පූර්ණ අරහන් කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ අර්ථයක්. ඉතින් ඒ වාගේ අර්ථයකින් ඔය අරහන් ගුණය වැඩුවොත් එහෙම කවදාවත් අරහන් ගුණයෙන් සිත සමාධි වෙන්නේ නැහැ. ඇයි එපා කියන අර්ථෙනේ යටින් තියෙන්නේ? ඒ නිසා අන්න ඒ වාගේ අර ಗುಣ සිහි කරනකොට ඒ ಗುಣවල අර්ථය සිහි කරගෙන ගන්නවා නම් වඩාම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ වාගේ අර්ථයකින් කුසල් අරමුණු අපි ගන්නකොට තේරුමක් ඇතුව කුසල් අරමුණු ගන්නවා. එතකොට මේ අරහන් ගුණයෙන් සමන්නාගතයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සියලු දේ ලබනද සියලු පූජාවන්ට සුදුසුයි කියන අර්ථය. ඒකයි ආමිෂ ප්‍රතිපatti පූජාවන්ට සුදුසු වූ හේයින් අරියත් නම් වෙනවා කියන එක සඳහන් කරන්නේ. ඊළඟට නරහ. නරහ කියන්නේ අන්න එතනදී භාග්‍යවතුන් වහන්සේගේ సంతානයේ කවදාවත් ක්ලේශ ධර්මයකින් උපදින සිටිවිල්ලක් පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. ඒකයි රහසින්වත් භාග්‍යතුන් වහන්සේගේ సంతානෙහි එවැනි සිටවිල්ලක් පහළ වෙන්නේ නැති නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වාගේ ගුණවලින් සමන්නාගත උත්තමයන් වහන්සේගේ එතකොට සුදුසු ගුණයෙන් අර්ථයෙන් ගන්නකොට චීවර පින්ඩපාත සේනාසන ගිලානප්පත්ති කියන සිව්පසේ. ඒ සිව්පසේ අද දක්වාම නොකඩවාම භාග්‍යතුන් වහන්සේ පරිණිරවාණයටපත් වෙලා අවුරුදු 2500ක් ගියත් ඒ කියන්නේ 2500ක් ගියත් ඉක්ොත් උනත් තව පූජාවන් නිසි ආකාරයටම ලැබෙනවා. ඒ ලැබෙන්නේ අවුරුදු 2600කට පස්සෙන් බෝධිත්‍ර මූලයේදී දසබිම්බරක් මානසේනාව බලවා හැර විෂය අසංකේය කල්පනාක්ෂයක් පුණලද පාරමී ශක්තියන්ගේ බලයෙන් ලෝතර බුද්ධත්වයේ ලබනකොට ලැබූ මේ අරහං ගුණයේ ශක්තියෙන් තමයි අදත් මේ පූජාවන් ලැබෙන්නේ. ඉතින් මේ ගුණයක් භාගතුන් වහන්සේගේ సంతානය තුළ තිබුණ නිසායි භාග්‍යවතුන් වහන්සේ පරිණිරවාණයට පත් වුණත් ඒ ගුණේ සලකාගෙන අද බුද්ධ පූජාව පවත්වන්නේ. ඒ ගුණේ සලකන්නේ. එතකොට ඒ ගුණයෙන් අපි බුද්ධ පූජා පවත්වනකොට ඒ පූජා පවත්වන සම්දෙනාගේම సంతානය මේ කෙලෙස් සංසිඳිලා අර තමන් කුසල කර්මයක් කරන්න සුදුස්සන් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ගුණයක් භාග්‍යවතුන් වහන්සේගේ సంతානය තුළ තියෙනවා. අන්න ඒ නිසායි අරියත් ගුණයෙන් සමන්නාගත වෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ අපි අරිහත් ගුණයෙන් සමන්නාගත භාග්‍යතුන් වහන්සේගේ ගුණය සිහි කරනවා. ඒ සිහි කරනකොට අපි ළඟත් තියෙන ඕන අර්ථයක්. දැන් අපි ගොඩාක් දෙනෙක් සෑම දෙනෙක් වගේම ওই අරහන් ගුණය සිහි කරනවා. අරහන් අරහන් කියන ගුණය සිහි කරනවා. එතකොට අරහන් ගුණය සිහි කරනකොට දෙපැත්තකින් අර්ථයක් තියෙනවා. දෙපැත්තකින් අර්ථයක් තියෙන්න ඕන කියන්නේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණයක් හැටියට සලකාගෙන අපි අරිහත් ගුණය සිහි කරන ඔය ಗುಣ ටික ಗುಣ වලින් එකක් හරි සිහියට නගාගෙන. ඔය ಗುಣ ඔක්කොම සිහියට නගා ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් සමාධියක් වඩන වෙලාවේ අපි ගන්නෙ එක ගුණයයි. අන්නේ එක ගුණයක් අරගෙන සිහි කරනවා අපේගේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ උතුම් ගුණයක් මම මේ සිහි කරන්නේ කියන අර්ථයෙන් සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම සිහි කරනකොට දැන් මම මේ ගුණයේ ශාස්ත්‍රීය ගෞරවයේ පිණිස ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිපදව තියෙන විශ්වාසය තහවුරු කරගන්න ඕන නිසා මම මේ ගුණය සිහි කරනවා. කියන අර්ථයෙන් සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරනකොට මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මගේ సంతානයේදී යම් දවසකදී මේ කෙලෙස් සංසිඳවාගෙන අපි බලාපොරොත්තු වන නිවනටපත් වෙන්න වාසනා ශක්තිය උදා වේවා කියන අදහස. ඒ අදහසත් එක්කම තවත් වැඩගත්කමක් තියෙනවා. දැන් අපි මුලින් කීවා සවාසනා සකලක්ලේශයන් සෝදා හැරපු නිසා අරිහත්ත්වයට පත් වුණා කියලා. එතකොට අපි කියවන්නේ අර ක්ලේශ ධර්ම 10ක්. ලෝභ, දේශ, මෝහ, මාන, ditthi, තීන, අයිතික උද්දච්ච, අයිතික අනුත්ප්ප කියලා. එතකොට මේ කෙලෙස් අපේ సంతානයේ තියෙනවා. මේවා බහුල වශයෙන් තියෙනවා. එතකොට අපි මේ අරිහත් ගුණය යන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේගේ අරහං ගුණය සිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ సంతානේ මේ කෙලෙස් 10 නැති නිසා. නැති නිසා අරියත් ගුණය අපි සිහි කරනවා. ඒ සිහි කරනකොට අපිට තියෙන්නේ අපේ సంతානයේ මේ කෙලෙස් 10 නැති කිරීම පිණිසයි මම මේ අරහං ගුණය සිහි කරන්නේ. සිහි කරගෙන අරහං ගුණය සිහි කරන්න සිහි කරන්න ඔය සිටිවිලි 10 අපේ හිතට එන්නේ නැත්නම් අන්න අරහන් ගුණයේ අපේ සමාංගයේ සිත පිහිටලා. දැන් අරහන් ගුණයේ වඩන වෙලාවට ලෝභයක් එන්නේ නැහැ. දේශයක් එන්නේ නැහැ. මෝහයක් එන්නේ නැහැ. මානයක් එන්නේ නැහැ. වැරදි අදහසක් එන්නේ නැහැ. එන්න එන්නේ නැත්නම් අරහන් ගුණයේ අපේ සිත පිහිටලා. එතකොට අන්නේ මම මේ අරහන් ගුණය සිහි කරන්නේ මගේ సంతානෙත් මේ කෙලෙස් සංද සංසිඳ වීම පිණිසයි. භාග්‍යවතුන් වහන්සේගේ సంతානේ මේවා නැති නිසා ඒ ශාස්ත්‍රු ගුණේ සිහි කරගෙන මම අරහන් ගුණේ සිහි කරනවා. ඒ ගුණේ සිහි කරනකොට මගේ සිතෙත් මේ 10 යටපත් වෙනවා. යටපත් වෙනවා නම් අරහන් ගුණේ සිත පිහිටලා තියෙනවා. එතකොට අපි අරහන් ගුණයේ වශයෙන් අරහන් අරහන් කියලා සිහි කරනකොට ඒ සිහි කරන වාරයක් ගානේ අපේ සිතෙහි අර ක්ලේශ ධර්ම 10 යටපත් වෙනකොට අරහන් ගුණයේ සිහිය පිහිටනවා. අරහන් ගුණයේ සිය පිහිටුවා කියලා දැනගන්නේ කොහොමද? දැන් අපි අරහන් ගුණයේ වඩනකොට දීයමාන බුදුරජාණන් වහන්සේ වගේ බුදුරුවන් සිතට එනවා. සිතට එනකොට රුව දිහා බලාගෙන අපි අරහන් ගුණේ වඩනවා. ඊළඟට රුව නොපෙනී වර්ණ ආලෝකයක් හිතට එනවා. අන්නේ වර්ණ ආලෝකයේ හිතට ආවෙන් පස්සේ තමයි අරහන් ගුණේ සිත පිහිටියා වෙන්නේ. අන්න එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා අර උපක්ලේශ 10 එන්නේත් නැහැ. එන්නේ නැතුව අර කුසල් අරමුණේ සිහිය පිහිටවා ගන්න පුළුවන් වාසනා ශක්තිය තියෙන. අන්න ඒ වගේ අර මේ එතකොට අපි කෙලෙස් සතුරන් නැසූ හේයින් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සෝවාන් සකටදාගාමි අරියත් අනාගාමි අරියත් කියන මාර්ගඥානිය ලැබපු නිසා අරියත් ගුණයෙන් සමන්නාගතයි කියලා අපි වඩනවා. වඩන කොටත් කවදා හරි අපටත් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ලැබෙන්නේ මෙන්න මේ අරහං ගුණේ ශක්තියෙන් කියන අදහසින් අරහං ගුණේ වඩන. එතකොට අන්න සිතේ අර්ථ දෙකක් තියෙනවා. අන්න ඒ වගේ කුසල් අරමුණු මුදුන්පත් කරගෙන අර්ථාන්විත කුසල් සිදු කරගන්නට අපට අවස්ථාව සැලසෙනවා නම් අන්න ඒ සැලසෙන අවස්ථාව ඊටාත්ම වැදගත් වෙනවා. අන්න ඒ වැදගත් වෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන වටිනා පුණ්‍ය ශක්තියක් අපි හිතගෙන ඉන්න වෙලාවක වාඩි වෙලා ඉන්න වෙලාවක ගමන් කරමින් ඉන්න වෙලාවක නිදාගෙන ඉන්න වෙලාවක සතර ඉරියව්වේම මේ අරමුණ සිහි කරන්න පුළුවන්. ඒ ඒ අරමුණ සිහි කරාට අනික් වැඩවලට බාධාවක් නැහැ. බාධා වෙන්නේ දැන් බුදුගුණ සිහි කර කර ගමන් ගියාට ගමන නවතින්නේ ගමනක් යනවා. වැඩ කර කර බුදුගුණ සිහි කරා කියලා වැඩ නවතින්නේත් නැහැ බුදුගුණ සිහි වෙනවා. ඒ වටේ හුරු කරන්න ඕනේ. එතකොට අපිට මේ වැඩත් එක්ක ජීවත් වෙන රටාවත් එක්ක මේ බුදුගුණත් එක්ක ජීවත් වෙනකොට අපේ සිතට නරක උපක්ලේශ ධර්මයක් එන්නේ නැහැ. එන්නේ නැතුව සාමකාමීව ශ්‍රද්ධාවකින් භක්තියකින් යුක්ත මේ කුසල් අරමුණු මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය ලැබෙනවා. ඉතින් එවැනි වාසනා ශක්තියක් උදා කරගැනීමේ පුණ්‍ය භාග්ය සම්පත්තිය හිතේ දරාගෙන මේ වාගේ උතුම් කුසල් අරමුණු අපි දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා හඳුනාගෙන සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරලා අපේ సంతානෙහි ශ්‍රද්ධා සම්පatti කුසල් හිත මුදුන්පත් කරගෙන ශ්‍රද්ධාව උපදවාගත් කෙනෙකුට තමයි ශාසනයෙහි ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් සමත විපස්සනා ආදී වශයෙන් ಗುಣධර්ම සම්පූර්ණ කරන්නත් ලෞකික ජීවිතයේ සාර්ථකභාවයට පත් කරගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නටත් මේ හේතු සම්පත් ඇති කරලා දෙන වටිනාම කුසල් අරමුණක් තමයි ශ්‍රද්ධා සම්පatti කුසල් හිත. අන්නේ කුසල් හිත උපදවා ගන්න අපිට මේ අරහං ගුණය වැනි භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණ සිහි කරලා අපේ సంతානයේ කෙලෙස් සංසිඳවාගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිටේ දරාගෙනයි අපි මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්නේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ත්වං සදාතේ